තෙරුවන් සරණයි. අපි දිගින් දිගටම සතිපට්ඨාන සූත්‍රයේ සම්බන්ධයෙන් කතා කරගෙන යන්නේ. සතිපට්ඨානය පුරුදු කරන්න කලින් භාග්‍යවතුන් වහන්සේ සතිය පුරුදු කිරීමේ ආනිසංස මොනවද කියලා විස්තර කරපු කාරණා ටික අපි අරගෙන ඇවිල්ලා තියෙනවා ආනිසංස හතක් වාගතුන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ ටික අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. සතිය පුරුදු කරොත් ඔබට මොනවද ලැබෙන ප්‍රතිලාභ විදිහට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන සූත්‍රයේ චූටි චූටි කාරණා අරගෙන අපි ශක්ති ප්‍රමාණයෙන් ඔබට විස්තර කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඊළඟට තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයේ හරි ලස්සන වාක්‍යයක් බුදුරන් වහන්සේ මේ ආනිසංස ටික දේශනා කරලා පටන් ගන්නවා ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා කියලා ඔහම වාක්‍යයක් පටන් ගන්නවා. මේ මුළු වාක්‍ය පුරාම හරි ලස්සන මේ දේශනා බර ගාණක් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න පුළුවන් කාරණා ටිකක් මෙතන තියෙන්නේ. අපි මේවා උඩින් පල්ලෙන් කතා කළාට ඒකේ තියෙනවා ඉද භික්කවේ භික්කු. එතකොට අපිට හිතෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ භික්ෂුව විසින් කියලා මේ පටන් ගත්තාම මේක සතිපට්ඨානය කියන එක මේ පැවිදි වෙලා ඉන්න අයට විතරක් තියෙන දෙයක් විදිහට තමයි ගොඩක් අය ගන්නෙ. මේක ගිහියන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක පැවිද්දන්ට විතරයි මේ කායන මාර්ගය තියෙන්නේ කියලා. එහෙම නෑ. මේ බික්කුහු කියන වචනේ අර්ථය අපි ගන්නේ මේ මතු පිටින්. මෙහි අර්ථ ගොඩාක් තියෙනවා. මේකේ තියෙන ගැඹුරුම අර්ථය තමයි භික්ෂුව කියලා කියන්නේ භික්ඛුහු කියන ගණයට අයිති වෙන්නේ සංසාරේ බය දැකලා ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ හැමෝම භික්ඛුහු කියන ගණයට අයිති කියලා සඳහන් වෙනවා සූත්‍ර පිටකේ. විනය අභිධර්ම වලට අදාළව එක එක අර්ථකතන තියෙනවා. නමුත් මේක හරිම සියුම් සහ ඊටාම ගැඹුරු තැනක්. සසර බය දැකලා ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරන සියල්ලෝම භික්ඛු ගණයට අයිති. ඒ කියන්නේ මේක ගිහිද පැවිදිද ස්ත්‍රීද පුරුෂද ಜಾති ආගම් කුල ભેද නැතුව මෙහෙම සසර දුකක් කියලා එකක් තියනවා කියලා දැනගෙන මේකට උත්තරයක් හොයන්න ඕනි කියලා හිතලා වැඩ කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ හැමෝටම මේ ක්‍රමය අදාළයි මේ පුහුණුව අදාළයි මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය අයිති කරන්න පුළුවන් ඉතින් ඒ නිසා ගිහි පැවිදි අපි හැමෝටම මේ කාරණාව අපේ මනසේ තියෙනවා නම් මේ සසරින් අයින් වෙන්න ඒ කියන්නේ අපිට මේ බික්කු කියන කුලකයට අපි අයිති වෙනවා අපිට සතිය කියන එක පුරුදු කරන්න පුළුවන් ආන් ඒ කෙනාට එතකොට බුදුරණාහි දේශනා කරන්නේ මේ බික්කු කියන ගණයට අයිති කෙනාට තමයි කායේ කායානුපස්සී විහෙරති කියන එක පවත්වන්න පුළුවන් වෙන්නේ. ඕක කායේ කායානුපස්සී විහෙරති කියන එක සිංහලට පරිවර්තනය කරන්නේ කයෙහි කය අනුව හිත පවත්වනවා කියලා. ඔහොම කිව්වට ඔක තේරෙන්නේ ඔබම නිකමට අහලා බලන්න සතිපට්ඨාන සූත්‍රය පෙරලාගෙන බලන්න පොත් පෙළ අරගෙන මේක පෙරෙන් පරිවර්තනය කරලා තියෙන්නේ කයෙහි කය අනුව වාසය කරනවා. ඔහොම කිව්වම ඔබේ මනසට මොකක් හරි හැඟීමක් යනවාද කියලා බලන්න. නෑ අපි ඉතින් ඔහේ ඒක හොයන්නේ නැහැ. ඔහේ ඉතින් ඒක බාර ගන්නවා. මෙතන කියන්නේ මේ කයෙහි කය අනුව හිත පවත්වාගෙන වාසය කරනවා කියලා කියන්නේ ඇත්තටම කය කයේ ස්වરૂපයෙන් අපි අත්දකිනවා කියන එක. දැන් ඔහොම කිව්වන් තේරෙන එකක් නෑ මම මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් අපි දැනට මේ කය දිහා බලන්නේ මේක රාගයට අදාළ දෙයක්, ද්වේෂයට අදාළ දෙයක්. මෙතන සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා, මෙතන මම කියලා කෙනෙක් ඉන්නවා. මෙතන අහවලා කියලා කෙනෙක් ඉන්නවා මගේ ඇඟේ කකුලක් තියෙනවා අතක් තියෙනවා මගේ ඇඟ ලස්සනයි. ওই විදිහට අපි කය දිහා බලන්නේ ඒ ක්‍රමවලට. මේ කය අපි පාවිච්චි කරන්නේ කය දිහා බලන්නේ ඔන්න ඔය කෝණවලින්. හැබැයි මේ සතිපට්ඨානයේදී මේ සතිය පුරුදු කරද්දී කය සැබෑම කය විදිහට බලනවා කියන එක. ඇත්තටම කය කියන්නේ රාගයට උදව් දෙන, දේශයට උදව් දෙන, රාගය උපද්දවන්න උදව් කරන, ද්වේෂය උපද්දවන්න උදව් කරන මම කියලා කෙනෙක් ඉන්න, ඔබ කියලා කෙනෙක් ඉන්න එකක් නෙමෙයි කය කියන්නේ. අපි සාමාන්‍යයෙන් පොතේ දැනුම හැටියට දන්නේ මෙතන මම කියලා කෙනෙක් නෑ, සත්වයේ පුද්ගලෙක් නෑ කියලානේ. ඔක පොතේ දැනුමනේ. ඇත්තටම ඔව්. ඒක ඇත්තනම් කොහොමද මෙතන සත්වයක් පුද්ගලයෙක් නැති කයක් තියනවා කියලා දකින බැල්මක් තියෙනවා. මේක දිහා බලනකොට සත්වයක් පුද්ගලයෙක් නෑ කියලා වැටහෙන බැල්මක් තියෙනවා. මේක දිහා බැලුවහම මේක රාගයට, ద్వේෂයට තුඩු දෙන වස්තුවක් නෙමෙයි කියන දැක්මක් ලැබෙන බැල්මක් තියෙනවා. ආන් ඒක තමයි නියමාකාරයෙන් කය දිහා කය විදිහට බලනවා කියන්නේ. අපි කය කය විදිහට ගන්නෙ මේ අතපය තියෙන ලස්සන ෂේප් එකක් තියෙන ස්ත්‍රී පුරුෂ ભેදයක් තියෙන මෙහෙම කෙලෙස් වලට තුඩු දෙන මම ඔබ කියලා වෙන් කරපු දෙයක් විදිහට තමයි අපි කය කියලා නිර්වචනය කරන්නේ. කය කියන්නේ ඒක නෙමෙයි. සැබෑ අර්ථය ඒක නෙමෙයි. අන්න ඒ සැබෑ අර්ථයෙන් කය කය විදිහට දකින්න එක තමයි කායේ කායානුපස්සී විහෙරති කියන්නේ. ඉතින් ඒක දකින්න නම් අපිට සිහිය ඕනේ. මේ සිහිය අවශ්‍යයි. සිහිය වගේම මේ කයෙහි කය කියන සංඥාවෙන් කය කය විදිහට දකින්න අපිට ಗುಣ ටිකක් ඕනේ. ආන් ඒ ಗುಣ ටික තමයි ඊළඟට කියන්නේ කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ඔන්න ඔය ಗುಣ ටික ඕනේ. කයයි කය විදිහට දකින්න නම්. කය කියන්නේ මොකද්ද කියලා දකින්න නම්. ඉතින් එතන මුලින්ම පොතේ තියෙන ආතාපි කියන ගුණය තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් අද මම ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නේ. දේශනාව දිග වුණොත් කොටස් දෙකකට ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ආතාපි කියන එක තමයි මුලින්ම කියන්නේ. ඉතින් ආතාපි කිව්වහම ඉතින් අපි දන්නවා ඉතින් පොතේ හැටියට නම් ආතාප වීරය අරඹන ලද වීරය ඕනේ කියලා අපි දන්නවා. ඉතින් ඔය වීරය ඕනි කියන එක කියවපු පමණින් ඔබේ මනසට හැඟීමක් එනවද? මොන වගේ වීරයක්ද? කොතනටද වීරය ඕනේ? මොන විදිහටද වීරය පවත්වන්න ඕනි කියන හැඟීමක් එන්නේ නැහැ. ප්‍රැක්ටිකලි කොහොමද මේ වීරය කියන එක ගන්නෙ? කිව්වහම අපි අන්දුම් කුන්දුම් වෙන උත්තර නැහැ. ඒකයි මම නිතරම දේශනාවල කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන පෙළ පොතේ තියෙන මේ දැනුම මේ තියරි එක අපිට අපි තුලින් අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි හරි මඟ. අපි අපි තුලින් අත්දකින්නේ ඔහේ දැනුම ගොඩ ගහගන්න එකක් තමයි කරන්නේ. ඔළුවේ. ඉතින් මුලින්ම තියෙන අපි බලමු මේ ආතාපි කියන එකනේ. ඉතින් ආතාපි කියන එක තේරෙන වචනෙන් කිව්වොත් කෙලස් තවන වීරය. ඔහොමනේ කියන්නේ. වීරියක් ඕනේ. ඉතින් ඕක අපිට විස්තර කරන්න ක්‍රම ගොඩාක් පැතිකඩවා ගොඩාක් තියෙනවා. ඉතින් කොහොම වුණත් දැන් අපි මේ කතා කරන්නේ ලෝකෝත්තර අරමුණක් තකා සතිය ඉදිරියෙන් තියාගෙන යන ගමනේදී ඇත්තටම ලෝකෝත්තර පැත්ත විතරක් නෙමෙයි ලෞකික ජීවිතයේ අරමුණු සාර්ථක කරගන්න ජය ගන්නත් මේ කියන ගුණ ටික අවශ්‍ය වෙනවා. ආතාපි ගුණයේ ඉඳලාම මේ ටික අවශ්‍ය වෙනවා. ඉතින් මම කිව්ව දැන් මේ ආතාප වීරිය අපිට ක්‍රම ගොඩකට විස්තර කරන්න පුළුවන්. ඒකේ එකක් තියෙනවා මේ ආරම්භක ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියලා තුන් ආකාරයක්. තව තියෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය වශයෙන් ආකාර හතරක්. ඔබ ඒ ගැන දන්නවා. එතකොට දැන් මේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය එක කතා කරගෙන ගියොත් ඒකේ පළවෙනියට තියෙන මට මතක විදිහට මේ තව තාමත් පහළ නොවුණු හට නොගත්තු අකුසල් හට නොගැනීම පිණිස වීරිය කරනවා කියන එක. තවම හට අරගෙන නැහැ අකුසල්. ඒක හට නොගැනීම පිණිස වීරිය කරනවා. ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කෙලෙස් මතු නොවීම පිණිස වැඩ කරනවා කියලා. ඉතින් මේ කියන්නේ වෙන මොකවත් නෙමෙයි මේ වීතික්කම කෙලෙස් පහළ නොවීම පිණිස කටයුතු කරනවා කියන එක තමයි මුලින්ම පටන් ගන්නේ. ඒ කියන්නේ සීලය සම්බන්ධයෙන් මේක මුලින්ම පටන් ගන්න. මම කලින් වීඩියෝ එකෙදිත් කියලා තියෙනවා කෙලෙස් මට්ටම් තුනක් තියෙනවා අපේ වීතික්කම පරිඋට්ටාන අනුසය වශයෙන්. එතකොට මේ තවමත් පහළ නොවුණු කෙලෙස් පහළ නොවීම පිණිස වැඩ කරනවා කියන්නේ වීතික්‍රමණය කරන සිල්පද බිඳීම් වශයෙන් තාම සිදු නොකරපු වැරදි නොකරන තැනට වීරය කරනවා කියන එක ඒක නිකන් ගන්න වීරයක් නෙමෙයි ඒක සතියත් එක්ක එන්නේ. පරිඋට්ටාන කියන්නේ සමායන වීතික්කම කෙලෙස් වීතික්‍රමණය කරනවා කියන්නේ නීති උල්ලංඝනය කරනවා කියන එක මේ වීතික්කම කෙලෙස් කියන්නේ පන්සිල් කියන්නේ නීතියක් නීති ටිකක් ඒක උල්ලංඝනය කරන තැනට මනස එනවා කියන්නේ ඒ කෙලෙස් කන්න හිතනවා කියන එක තේරෙන වචනෙන් කිව්වොත් එතකොට මේකට අපි වීරයක් අවශ්‍යයි. සතියත් එක වීරයක් ඕනේ. එතකොට මේ පහළ නොවුණු අකුසල් පහළ වෙන්නෙම නැති තැනට මනස එනවා. ඕක ආරම්භක ධාතු වීරිය විදියට ගන්න පුළුවන්. මේ මාර්ගයට පටන් ගැනීම සීලයෙන් පරිඋට්ටාන කියන්නේ සමායන වීතික්කම කෙලෙස් වලට උත්තරයක් දෙනවා සීලයෙන් වීතික්කම කෙලෙස් වලට කෙලෙස් ඇති නොවීම පිණිස වීරිය කරන අවකාරම්භක ධාතු වීරිය මේ ප්‍රතිපදාවේ ඉතින් ඕකට උත්තර හම්බුනොත් තමයි මේ වීතික්කම කෙලෙස් වලට උත්තර හම්බුනොත් තමයි ආරම්භක ධාතු වීරියෙන් හට නොගත් වූ අකුසල් හට නොගෙන ඉන්න තැනට උත්සාහයක් ගත්තොත් ඒක හදාගත්තොත් තමයි සමාධිය කියන එක එන්නේ භාවනාව කියන එක වැඩිලා ඒකාග්‍ර මනසක් හැදෙන්නේ එතකොටයි එහෙම නැතිනම් ඒකාග්‍ර මනසක් එන්නේ නැත්තම් මතක තියාගන්න ওই සීලයේ අවුලක් තියෙන්නේ කොහේ හරි වීතික්කම කෙලෙස් වල ප්‍රශ්නයක් තියෙන්නේ ඒක හරියට ආවනම් සමාධිය කියන එක එනවා යම් මට්ටමකට. ඒ කියන්නේ මේ පැය ගණන් සමාධි නෙමෙයි. යම් මට්ටමකට හරි අරමුණේ ඒකාග්‍ර මනසක් හැදෙනවා. ඉතින් මේ ඔන්න ඔය වීතික්කම කෙලෙස් වලට උත්තර හම්බුනාම සීලයෙන් දෙවෙනි මට්ටමේ කෙලෙස් ටික මතුවෙනවා. ඒ දෙවෙනි මට්ටමේ කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් ඒ ටික වීතික්කම කෙලෙස් වලටත් වැඩිය බලවත්. අපි හිතන් ඉන්නේ එහෙම නෙමෙයි මේ සිල්පද කඩන කෙලෙස් තමයි බලවත් කියලානේ අපි හිතන් ඉන්නේ ලෝකේ තියෙන දරුණුම බරපතලම කෙලෙස් ටික තමයි සිල්පද කඩන කෙලෙස් කියලා හිතන් ඉන්නේ. ඒ තමයි බලයෙන් අඩුම කෙලෙස් ටික. සිල්පද කඩන. ඕකට වැඩිය බලවත් කෙලෙස් ටික තමයි පරිඋත්තාන කෙලෙස් කියන්නේ. ඒ කියන්නේ නීවරණ ධර්ම. හොඳට බලන්න ඔය නීවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාදාදී වශයෙන් වෙන් කරලා තියෙන නීවරණ ධර්ම වලට අපි කියන්නේ කාම සංඥා. එතකොට අර වීතික්කම විදිහට සිල්පද කඩන ඒවට කියන්නේ කාමය. කාමයයි කාම සංඥායි. ඔය දෙකෙන් බලවත් කොයිකද කියලා ඔබටම අත්දකින්න පුළුවන් වෙයි. ඔබ හොඳට බලන්න මම නිකන් උදාහරණයක් කියන්නේ. ඔබට ප්‍රසිද්ධ උදාහරණයක්. අපි හිතමු ඔබ කෙනෙකුට ආදරය කරනවා. විවාහ වෙලා විවාහ වුණාට පස්සේ ඒකේ තමන් විවාහ වුණු සහකරු හෝ සහකාරිය එක්ක වාසය කරනකොටද ඒ කාම ආසාව වැඩි ඒ සහකරු හෝ සහකාරිය තමන්ගෙන් වෙන් වුණාමද ඒ කාම ආසාව වැඩි වෙන්නේ කියලා බලන්න. වෙන් වුණාම කාමාශාව වැඩි. ඉන්න බෑ ගිනි ගන්නවා. හැබැයි ළඟින් ඉන්නකොට දැනෙන්නේ නැහැ. ගාණක් නැහැ. ඇයි ඕන වෙලාවක කන්න තියනවා කාමය. ඒක එච්චර බලවත් නැහැ. වීතික්කම කෙලස් බලවත් නැහැ. නැති වුණානේ කාමවස්තු. නැති වෙච්ච ගමන් කාම සංඥාව නැගී සිටිනවා. ඒක කාමවස්තු වලට වැඩිය බලවත්. ඒකයි ලෝකෙ මිනිසුන්ට කාමයේ අතහැර ගන්න බැරි. ඔබේ හදවත දන්නවා කාමවස්තු ළඟින් තියෙනකොට ගාණක් නැහැ. කාමවස්තු නැති වෙච්ච ගමන් ඉන්න බෑ විලෙනවා. මෙන්න මේකට උත්තරයක් හෙව්වනම් ඔබට ඔච්චර කාමයේ පස්සේ දුවන්න ඕනි වෙන්නේ උත්තරයක් තියෙනවා. පරිඋට්ටාන කෙලෙස් වලට උත්තරයක් තියෙනවා. ඒක තමයි අර කලින් වීතික්කම කෙලෙස් වලට අපි ගත්තු උත්සාහය ආරම්භක ධාතු වීරිය. මෙතනදී මේක දිගින් දිගටම සමාධිය දක්වා අරගෙන යන මේක නික්කම ධාතු වීරිය විදිහට ගන්න පුළුවන්. ඔන්න ඔතනදී උපන් අකුසල් ප්‍රහාණය පිණිස වීරිය කරනවා කියන සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඊළඟ එක සිද්ධ වෙනවා. කලින් සිද්ධ වුණේ නූපන් අකුසල් ප්‍රහාණය පිණිස වීරිය කරනවා සීලයෙන්. මෙතන දැන් පරිඋත් ทาน කෙලෙස් මතු වෙලා තියෙන්නේ. ඉපදිලා තියෙන්නේ. ඒ අකුසල් ප්‍රහාණය පිණිස මෙතනදී වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔතනදී තමයි අපි රූප කර්මස්ථානයක හිත හිත බඳින්නේ. කියන්නේ භාවනා කරන්න ඕනේ. ඔබට තේරෙන වචනින් කිව්වොත් පරිඋත් ทาน කෙලෙස් වලට තියෙන එකම උත්තරේ මූල කමඨහනක් ඉදිරියෙන් තියාගෙන භාවනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට උත්තර හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ওই විදිහට තමයි අර ආරම්භක ධාතු වශයෙන් ගත්තු වීරිය දිගටම පවත්වාගෙන යන එක තමයි මෙතනදී මේ මට්ටමේදී සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී ඔබේ සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ මට්ටමට එනකොට ඔබේ ජීවිතේ වටේ හිටපු ගොඩක් අය හැලෙන්න ගන්නවා. ඔබට සිද්ධ වෙනවා ඔබේ ජීවිතයේ තිබුණු රුචි අරුචිකම් ගොඩාක් අතහරින්න සිද්ධ වෙනවා. හලන්න සිද්ධ වෙනවා. මේ මට්ටමේදී ඔබේ මනස මේ தත්වයට පදම් කරන්න සිද්ධ වෙනවා. ඔබ ගොඩක් කලකට හුදකලා වෙන්න පටන් ගනීවි. ඉතින් මෙතනදී අපි අර නීවරණ ධර්ම කියන කෙලෙස් එක කරන ගනුදෙනුවක් තමයි කරන්නේ. ඉතින් ඒකට උත්තරේ තමයි මම කිව්වා රූප කර්මස්ථානයක හිත බඳින්න ඕනේ. ඒ කියන්නේ අපි ඉදිරියෙන් තියාගත්තු මූලික අරමුණේ සිත ඒකාග්‍ර කරන්න ඕනේ. ඒකට වීරයක් අවශ්‍යයි. ඒකට වීරයක් අවශ්‍යයි. ඒ වීරය අර සීලය කියන මට්ටමට වඩා බලවත් වීරයක් ඕනේ. ඊට වඩා සියුම් වෙන්න ඕනේ. ඊට වඩා තියුණු වීරයක් එන්න ඕනේ. ඉතින් මේක දැන් අපි කාලයක් තිස්සේ සතිය පුරුදු කරන ක්‍රමවේදයක් කතා කරගෙන යන හින්දා මම මේ භාවනා කරන අයට පොඩ්ඩක් තේරෙන්න කතා කරන්නම්. අපි දැන් උදාහරණයක් විදියට පරයන්ක භාවනාවකට යන කෙනෙක් පරයන්ක භාවනාවකට යන කෙනෙක් ඉස්සරහින් තියාගන්නේ මූලික අරමුණ විදියට ආස්වාස ප්‍රස්වාස දෙකනේ. එතකොට අපි මේ ඉදිරියෙන් තියාගත්තු හුස්ම කියන අරමුණ ආස්වාස ප්‍රස්වාස නම් ආස්වාසයේ පටන් ගන්න තැන ඉඳලා අග දක්වාම අපි සිහිය පවත්වාන පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. ඒක දිගින් දිගටම පුහුණු වුණාම තමයි ඒක එන්නේ. ආස්වාසේ හටගැන්මේ ඉඳලා අවසානය දක්වාම හරියට අර සමාන්තරව දුවන රේල් පීල් දෙකක් වගේ අරමුණත් එක්ක සමාන්තරවම සතිය පවත්වන්න ඕනේ. ප්‍රස්වාසයටත් එහෙමයි. ඊට පස්සේ අපි හිතමු දැන් ඔන්න මුල්ම ආස්වාසයට ප්‍රස්වාසයට එහෙම අවධානය තියුවාම අපේ හිතට එන උනන්දුවක් ඊළඟ ආස්වාසයේ කලින් එකටත් වඩා කලින්ම පටන් ගන්නකොටම හිත පවත්වන්න කැමැත්ත එනවා වීරිය එනවා ප්‍රස්වාසයේත් එහෙමයි ඔය විදිහට අරමුණෙන් අරමුණට කිසිම හිඩසක් අතරක් නැතුව හට ගන්න අරමුණෙන් අරමුණට අරමුණ හට ගැනීමේ පටන් අවසානය දක්වාම මනස එකෙල්ලේම සතිය පවත්වන්න පුළුවන් හැකියාවක් එනවා. එතකොට ඔය අතරමැඟදී නීවරණයකට හටගන්න ඉඩක් එන්නේ නැහැ. කාමච්ඡන්දයකට, ව්‍යාපාදයකට, තීන මිද්දයකට හටගන්න ඉඩක් එන්නේ නැහැ. ඔය ඉඩ කියන එක හැදුනහම තමයි අතරමැඟ කෙලෙස් එළියට ඇවිල්ලා හිත විසිරෙනවා කියන්නේ, නිදිමත වෙනවා කියයි, අරව වෙනවා කියයි, මේවා වෙනවා කියයි වෙන්නේ අර අරමුණේ මුල සිට අග දක්වාම හිත පවත්වන්න තවම බැරි නිසා. ওය தത്വෙදී নিක්කම ධාතු වීරිය තමයි එක දිගටම මේ ගත්තු අරමුණේ එක දිගටම මනස සතිමත්ව පවත්වන්න ගන්න උත්සාහයට තමයි අපි නික්කම ධාතු වීරිය කියලා කියන්නේ. ඉතින් මේක කරන්න ඇත්තටම බාධා වෙන්නේ නීවරණ ටික. ඉතින් දිගින් දිගටම අපි අරමුණත් එක්ක යාළු වෙලා ඉන්නවා කියලා කියන්නේ ඔන්න ඕකයි. අපි තේරෙන වචනෙන් කලින් වීඩියෝ වල කියලා තියෙනවා මේ වර්තමාන මොහොතත් එක්ක යාළු වෙනවා අරමුණත් එක්ක යාළු වෙනවා හුස්මත් එක්ක යාළු වෙනවා කියන්නේ ඕක වෙන මොකුත් නෙමෙයි අරමුණේ ආරම්භයේ පටන් අවසානය දක්වා හිත පවත්වනවා ඇවිදිනකොට නම් සක්මන් කරද්දී නම් දකුණවම හෝ ඔසවනවා තබනවා වශයෙන් ඒ ඒ අරමුණේ හටගැන්මේ පටන් අවසානය දක්වාම හිත පවත්නවා. අපි එදිනෙදා ජීවිතයේ වැඩක් කරන්න ගියොත් වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳලා අවසානය දක්වාම ගෙවෙන මොහොතක් ගානෙම හිත නූලට පවත්නවා. අතරමඟදී කෙලෙස් එන්න ඉඩක් නැහැ. අපි 100ට 100ක් වර්තමානයේ ඉන්නේ. 100ට 100ක් මාත් එක්ක ඉන්නේ. එතකොට වෙන්නේ අර හටගත්තු නීවරණත් යටපත් වෙනවා, ප්‍රහාණය වෙනවා, අයින් වෙනවා. එතකොට මෙතනදී අර සීලයෙන් ලැබුණු සුවයට වැඩිය සුවයක් මෙතනදී අපේ මනසට දැනෙනවා. සීලයට අපි ගත්ත යම් වීරයක්, එතනදී යම් කිසි කෙලෙස් ටිකකට උත්තර ලැබුණා. එතනදී ලැබෙන නිවීමට වැඩිය නිවීමක් මේ මට්ටමේදී අපේ මනසට දැනෙන්න ගන්නවා. ඔන්න එතෙන්දී අපිට තව ශ්‍රද්ධාව කියන එක වැඩි වෙනවා. හැබැයි අර මිනිසුන්ට මල් පහම් පූජා කරන්න, පෙරලි පෙරලි වඳින්න, ලක්ෂයේ පින්කම් කරන්න එන ශ්‍රද්ධාව නෙමෙයි මේ කියන්නේ. ඒක ප්‍රසාද ශ්‍රද්ධාව. ඒ ප්‍රසාද ශ්‍රද්ධාව හැලෙන්න ඕනේ මෙතන මේ කියන ශ්‍රද්ධාවට එන්න. කුසල ඡන්දේ සහිත ඕකප්පන ශ්‍රද්ධාදියට එන්න අර ශ්‍රද්ධාව හැලෙන්න ඕනේ. ශ්‍රද්ධාව වැඩි වෙනවා, ඒකෙන් වීරිය වැඩි වෙනවා, ඒකෙන් සතිය වැඩි වෙනවා, ඒකෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට ඔහොම මේක සර්කල් එකක් විදිහට දිගින් දිගටම වැඩ කරන්න පටන් ගන්නවා ඉන්ද්‍රිය ධර්ම ටික. ඉතින් ඔතනදි තමයි මේ අපි කරගෙන යන මේ ක්‍රමවේදය මේ භාවනාව කියන එක අදහන්න පටන් ගන්න. මොකද අපිටම ප්‍රතිඵල භුක්ති විඳින්න ලැබිලා තියෙනවා. අපිට මානිසංස ලැබිලා තියෙනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ අදහන්න පටන් ගන්නවා, ධර්මය අදහන්න පටන් ගන්නවා, සංඝය අදහන්න පටන් ගන්නවා, තමගේ ගුරුවරයා අදහන්න පටන් ගන්නවා. මොකද ගුරුවරයා තුලින් තමයි අපි ත්‍රිවිධ රත්නයම දකින්නේ. ගුරුවරයා තුලින් තමයි ගුරු හාමුදුරුව තුලින් තමයි බුදු හාමුදුරුව අපි දකින්නේ. ගුරු හාමුදුරුව තුලින් තමයි ධර්ම රත්නය දකින්නේ. ගුරු හාමුදුරුව තුලින් තමයි අපි සංඝ රත්නය දකින්නේ. ගුරුවරයා අදහා ගන්න පටන් ගන්නවා මෙතනදී. කියන්නේ ශ්‍රද්ධාවේ ලෙවල් අප් වීමක් වෙන්නේ උතනදී. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙතනදී අපිට තව ස්කිල් එකක් හැදෙනවා. ඒ තමයි මේ ක්‍රමේදී අපිට හොයාගන්න පුළුවන් මට මේ මූලික අරමුණේ ඉන්න බාධා කරන්නේ වැඩිපුරම බාධා කරන්නේ මොකද්ද? සිතවිලිද, ශබ්දද, වේදනාද? මගේ හිත වැඩිපුරම පිට යන්නේ සිතවිලි වලටද, වේදනා වලටද, ශබ්ද වලටද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒක අමතර ස්කිල් එකක්. ඒක වෙන්නේ චරිත අනුව. සිතිවිලි වලට හිත වැඩිපුරම පිට යනවා නම් එයා විතර්ක චරිතයක්, සංස්කාර චරිතයක්. ශබ්ද වලට වැඩිපුරම පිට යනවා නම් එයා තව චරිතයක්. වේදනා වලට වැඩිපුරම හිත පිට යනවා නම් එයා තව චරිතයක්. ඒ වාගේ තමන්ගේ නැමියාව මොන කෙලෙසේද තමන්ගේ නැමියාව තියෙන්නේ කියලා තමන්ටම හොයාගන්න පුළුවන් වෙනවා. එතකොට ඒකට පිළියම් යොදා ගන්නත් තමන්ට පුළුවන් වෙනවා. ඉතින් මේ මෙතනදී මොන දේද අපිට මේ බාධා කරන්න කියලා තේරුම් ගත්තට පස්සේ මෙන්න මේ තැනදී තමයි අපි සාමාන්‍යයෙන් විපස්සනා ලෝකේ කියන්නේ භාවනාවේ පූර්වක්‍ෘත්‍ය විදිහට කියන්නේ සක්මන් භාවනාව. ඉතින් සක්මන කරන්න වීරයක් ඕනේ. හේතුව පරයන්කය අතිශයින් සාර්ථක වෙනවා. සක්මන හරියට කරලා આવොත්. ඒ නිසා සක්මනට පරයන්කයට වැඩි වීරයක් ඕනේ. ඒ වීරයෙන් නග්ගලා ගත්තු වීරයෙන් පණ දීලා ගත්තු වීරියෙන් කර්මන්නේ කරලා ගත්තු හිත තමයි පරයන්කයට අත්වල සපයන්නේ. පරයන්කය සාර්ථක වෙන්න ඉස්සරහට යන්න උදව් වෙන්නේ. ඉතින් ඒ නිසයි අපි විපස්සනා ලෝකේ සක්මනට භාවනා පූර්වකෘත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ යාට ලේසි වෙනවා අර ගත්තු අරමුණේම හිතන කොටවා පවත්ව ගන්න, වීරය කරන්න. ඉතින් මේ විදිහට නික්කම ධාතු වීරය අර සතර සම්‍යක් ප්‍රදාන් වීරියවල උපන් අකුසල් ප්‍රහාණය පිණිස මේ කියන කාරණා දෙක එකටම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් අපි මේ ඉන්නේ දෙවන මට්ටමේනේ. වීරිය අතින් බැලුවත් නික්කම ධාතු මට්ටමේ, කෙලෙස් මට්ටම් වලින් බැලුවත් පරිඋත්තාන මට්ටමේ. මේ තැනදී ඔබේ ජීවන රටාවේ විශාල වෙනස්කම් ටිකක් සිද්ධ වෙන්න ඕනි ඉස්සරහට යන්න නම්. ඒ කියන්නේ ඔබේ මේ පුහුණු ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය සප්පාය කාරණා ටික ඔබ සපයලා දෙන්න ඕනේ. සප්පාය කියන්නේ සුදුසු. ඔබට ඒ භාවනාව ඉදිරියට කරගෙන යන්න හැලහැප්පීම් ගෙනහලා දෙන නුසුදුසු ඒවායින් අයින් වෙලා සප්පාය සුදුසු කාරණා ටික ඔබ ගෙනහලා දෙන්න දැන ගන්න ඕනේ. එහෙම නැතුව ඔබ කොච්චර වීරිය කළත් වැඩක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රයෝජනයක් එන්නේ නැහැ. මේක ඔබ හිතන්න එපා භාවනාව කියන එක මේක මේ අර ටියුෂන් එකක් යනවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම කලිනුත් කියලා තියෙනවා භාවනාව කියන්නේ ජීවිතේම වෙනවා ජීවිතය කියන්නේ භාවනාව වෙනවා. එතනට මේ ටික ටික යන්නේ. මේ මට්ටමේදී ඔබේ ජීවන රටාවේ විශාල වෙනස්කම් ටිකක් වෙනවා වෙන්න ඕනේ. ඒක කරේ නැත්නම් ඔබට මෙතනින් එහාට යන්න බෑ ගන්න උත්සාහය කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. සප්පාය කාරණා සපයන්න ඕනේ. ඒ කියන්නේ තවදුරටත් සීලයේ දෝෂ තියෙනවා නම් ඒව නැති කරගන්න ඕනේ. ඒව අයින් වෙන්න ඕනේ. කයිවාරු ගහන එක කියවිල්ල අඩු වෙන්න ඕනේ. කතාව අඩු වෙන්න ඕනේ. ඔබ ඉන්න පරිසරය සම්බන්ධයෙන් ඔබ විශාල සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඔබ ගන්න කෑම බීම සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබේ ඇවතුම් පැවතුම් ඔබේ පිරිසිදුකම පිළිවෙල ඔබේ පරිසරයේ ක්‍රමානුකූල බව මේ හැම දෙයකින්ම අර ගත්තු ගැම්ම ඉදිරියටම අරගෙන යන උදව් වෙනවා. ඒවා නොදුන්නොත් ඔබ නිකන් අස්ථානයේ වීරය කලා වගේ කිසිම ප්‍රයෝජනයක් නැතුව යනවා. ඔබට වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. හොඳට මතක තියාගන්න. මේක අපි ගණන් ගන්නේ නැහැ මේක කිව්වහම. මේ කියන පරිසරයේ සැකැස්ම රහතන් වහන්සේටත් බලපානවා. ඒක ලොකු සංසයක තැන කියලා තියෙනවා. මම හරියට මගේ හිත වැදුනා මේ කතාවට. ගොඩක් පැවිද්දවත් මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. සාමින් වහන්සේලා ගැන කියන්න මම එච්චර දන්නේ නැහැ. නමුත් මම දැකලා තියෙනවා මෙහෙන් වහන්සේලා සිල් මෑයුරු අතරේ මේ ගුණය ඇත්තේම නැති තරම්. මාතක තරහ වෙයි සිල් මෑයුරු මේක අහනවා නම් මට කිසිම ප්‍රශ්නෙකුත් නැහැ තරහ වුණාට. ඇත්තේම නැති තරම් මොකද දන්නවද මේ සීලයට අදාළ වත කොටස වත පිළිවෙත ගොඩක් සිල් මෑණිවරු මෙහෙණාන්සේලා සා ගිහියොත් ඉන්න භාවනා මධ්‍යස්ථානවල ඉන්න අය අයිස් ගහන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. අයිස් ගහන්න පුරුදු වෙලා තියෙන්නේ ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට තේරෙන්නේ එතන කෙලෙසයක් තියෙන්නේ කියලා. මේ ඇවිල්ලම තියෙන්නේ කෙලෙස් හඳුනගෙන අයින් කරන්න. පුහුණුව කියන්නේ හැම එකක්. හැබැයි මෙතනදී ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ අයිස් ගහනවා, මග හරිනවා, වතපිලිවෙත මග හරිනවා. වත කියන්නේ සීලේ කෑල්ලක්. සීලේ කොටසක් ඒක නැතුව ඔබ නිවන් දකින්න හදනවා නම් කොහොමවත් මේක ඔබට සිද්ධ වෙන්නේ ඔබ ඉන්න තැනිනුත් පල්ලහැට වැටෙනවා. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ පේ වෙන්න. මේකට කියන්නේ පේ වෙනවා කියලා. ලොකු සාංශය මේකට කියපු ලස්සන කතාව තමයි මට මතක නැහැ මේක ත්‍රිපිටකයේ කොතන තියෙන කියලා. නමුත් ලොකු සාංශය මේක කිව්වා. මේ එක රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ මහා ඝන වනාන්තරයක ජීවත් වෙන්නේ පිණ්ඩපාත කරන්න ගමට වඩිනවා. ඉතින් පිණ්ඩපාත කරගෙන ගම ආසන්නයේ තියෙන වතුර පාරක් ළඟ නතර වෙලා දානේ වළඳලා විවේක වෙලා දවල් වෙලා තමයි උන්වහන්සේ කුටියට වඩින්නේ. මොකද ඒක දුරයි. ඉතින් දවසක් උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩි වෙලාවේ ඒ ආබද ගමේ කාන්තාව පිරිසක් ළමයිනුත් එක්ක දර කඩන්න මේ කැලේට ගිහිල්ලා ඉතින් මේ ගම් දරුවෝ මේ ළමයි අම්මලා දර කඩනකම් අර සාංශයේ කුටිය තියෙන මිදුලේ සෙල්ලම් කරලා. එතන හැඩි කරලා වනසලා කොලාතු දාලා විසිරුවලා එහෙම. ඉතින් ගොමරේ ඒගොල්ලෝ දර කඩාගෙන ගියාට පස්සේ තමයි ස්වාමින්වහන්සේ වඩින්නේ කුටියට. උන්වහන්සේ දකිනවා මිදුල අපිලිවෙල වෙලා කොලාතු දාලා උන්වහන්සේ තේරුම් ගන්නවා අනිවාර්යෙන් කාන්තාව දර කඩන්න එන්නේ නැති මේ ළමයි මේක කරන්න නැති කියලා උන්වහන්සේ ගාණක් ගන්න නැහැ. උන්වහන්සේට කාරණේ වැටහෙනවා. දැන් කුටියට ගිහිල්ලා පාත්‍රය තියනවා. දැන් උන්වහන්සේට දානෙත් වළඳලා හොඳ සක්මනකුත් වෙලා තියෙන එන ගමන් පරයන්කයකට යන්න යනවා මේ රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ පරයන්කයට ගියාට අරිහත්ඵල සමාපත්තියට සමවදින්න බැරිලු කොච්චර උත්සාහ කරත්. සමාධියට සමවදින්න බෑ. ඉතින් උන්වහන්සේ කල්පනා කළාලු ඇයි මට අද බැරි මේ මේ වෙනද මම ඉක්මනින් මේ අරිහත්ඵල සමාපත්තියට සමවදින අද අමාරුයි මගේ සීලයේ දෝෂයක්ද කියලා බැලුවලු. ඇත්තම රහතන් වහන්සේට සීලයේ දෝෂයක් තියෙන්න බෑනේ. ඒත් උන්වහන්සේ හිතුවලු. වෙන් මෙහෙමත් එකක් වුණාද කියලා නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළාලු මගේ අද දවසේ ජීවන පැවැත්මේ අවුලක් තිබ්බද කියලා ඒ පර්යංකයට ඉඳගත්තු තැන ඉඳලා පස්සට පස්සට පස්සට පස්සට කල්පනා කරලා බැලුවලු මොකද්ද අඩුව. ඔන්න එතකොට අහුණාලු මොකද්ද මේ? උන්වහන්සේ පින්ඩපාතේ ගිහිල්ලා එනකොට මිදුල අපිලිවෙල වෙලා තිබුණේ. ඒක අස්කරේ නෑ පිළිවෙල කරන්නේ නැතුව පිරිසිදු කරන්නේ නැතුව තමයි පර්යංකයට ගියේ. ඒක වත ඒක වත තමන්ගේ කුටි සෙනසුන තමන් ඉන්න තැන තමන්ගේ මිදුල තමන්ගේ සේනාසනය අපිලිවෙල තියලා ඒක දැක්ක මනසට ගියා ඒ සංඥාව අරමුණ. එහෙම ඉඳගත්තට මනස ඒකාග්‍ර වෙන්නේ නැහැ. ඒ මේ හිතන්න මේ රහතන් වහන්සේ කෙනෙකුට මෙච්චර සියුම් දෙයක් බලපෑවේ. අපි මේ රහත්තියා මම දන්නේ නැහැ සෝවාන් වෙච්ච අය ඉන්නවද කියන්නේ. ඒ தත්ත්වයටවත් යන්නේ නැතුව අපි මොකද්ද මේ අයිස්ක ගහ බලාපොරොත්තු වෙන්නේ? මතක තියාගන්න ලංකාවේ බහුතරයක් කාන්තා පැවිද්දන්ට මනස වැඩෙන්නේ නැති බරපතල තැනක් ඔන්න ඕක. පිරිසිදුකම නැහැ, පිළිවෙල නැහැ, වතපිළිවෙත මග හරිනවා. ඒක එකිනෙක අරයා කරයි මෙයා කරයි ඇයි මං විතරක් කරන්න ඕනේද ඇයි අරයා කරන්නේ ඉතින් මම කරන්න ඕනේ මගේ නිවන වෙනුවෙන් කවුරු කරත් මොකද අපිට නැතත් මොකද මේ තැනට මනස එන්නේ නැහැ කාන්තා ගිහියෝ ගිහි කාන්තාත් භාවනා යෝගින් අතරත් මේක තියෙනවා භාවනා මධ්‍යස්ථානවල මම දැකලා තියෙනවා කියන්න ගියාම අපිත් එක්ක හැප් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ අපි වැඩ අපි අපෙන් වැඩ ගන්න හදනවා කියලා නෑ. ඒක ඒගොල්ලන්ගේ භාවනාවට අයිති දෙයක්. කමටහන වැඩෙන්නේ නෑ. මෙන්න මේ පේවීම ඕනේ. මේ ජීවන රටාවේ මේ වෙනස්කම් ඕනේ. අවංක හැඟීම තියෙන්න ඕනේ. ඔකට අපි ලොකු සාංශය හරි ලස්සන නමක් කියනවා. ඒ තමයි කොතනට ගියත් ඒක තමන්ගේ gedara වගේ දැනෙන හැඟීමක් එනවා. ඒ හැඟීම එනවා නම් ට්‍රැක් එක අහුවෙලා තියෙන්නේ. අපි එහෙම නෙමේ තැනකට ගියාම ඒක මගේ තැන නෙමේ අනුන්ගේ තැන යන්න කකුලක් උස්සගෙන ඉන්නේ. කවදාවත් භාවනාව වැඩින්නේ කොතෙන්ට ගියත් මේක මගේ තැන කියන මගේ නිවහන කියන හැඟීම එනවනම් ඒ කියන්නේ ඔක ලොකු සාංශය කියන්නේ එයාට විදේශයක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පිට රටකට ගියත් ඒක තමන්ගේ රට වගේ තමන්ගේ තැන වගේ දැනෙනවා. ඒ කියන්නේ ට්‍රැක් එකේ ඉන්නේ. තමන්ගේ තැන නම් තමන්ගේ තැන කරන්න තියෙන වැඩ ටිකක් තියෙනවානේ තමන්ට දැනෙනවා ඒ හැඟීම. ඒ හැඟීම එනවා කියන්නේ පාරහ වෙලා. ඒ කියන්නේ පේ වෙලා යා ඉන්නේ. ඕන් ওই මට්ටමේදී ওই ටික හැදුනට පස්සේ අනුසය කෙලෙස් මට්ටම ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒක අර වීතික්කම පරිඋට්ටාන කෙලෙස් වලටත් වැඩිය සෑහෙන බලවත්. සෑහෙන බලවත්. අපි මම කිව්වා සාමම කලින් දේශනාවලත් කියලා තියෙනවා සාමාන්‍ය ගිහියෙකුට අනුසය කෙලෙස් කියන ඒවා ජීවිත කාලෙවත් හටගන්නේ නැහැ. දන්නේ නැහැ ඒගොල්ලෝ. මේක එන්නේ ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් ක්‍රමානුකූල පුහුණුවකින්. අනුසය කෙලෙස් තමයි සංසාරේ කාලයක් පුරා පල්වෙවි පල්වෙවි ගඳ ගගහ තිබුණු කෙලෙස් ජීවිතේ කවදාවත් අපි හිතුවේවත් නැති කෙලෙස් මෙතනදී එන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න සම්‍යක් ප්‍රදාන වීරියවල උපන් කුසල් වර්ධනයටත් නූපන් කුසල් උත්පාදනයටත් පටන් ගන්න ඔන්න ඔතනදී පරක්කම ධාතු වීරියත් එක්ක. අනුසය කෙලෙස් එක වැඩ කරන්න පටන් ගන්න. ඔන්න ඔතනදී අපිට උත්තරේ ඔතනට තමයි විපස්සනාව කියන එක ඕනේ. එන එන අරමුණට සතිය පිහිටවන්න ඕනේ. අනුසය කෙලෙස් වලට තියෙන උත්තරේ එච්චරයි. ඔතනදී ඔන්න ඔය මට්ටමේදී අපිට ඔය මට්ටමට මනස ගන්න පුළුවන් වුණොත් අපේ මනස එතනින් එහාට ඉබේ මැදිලා යන්න පටන් ගන්නවා. මනස නිකම්ම සමතයකට යනවා. එක්කෝ එයාගේ සංසාර පුරුදුත් එක්ක ඒ කෙනා විපස්සනා ඥාන දක්වා මනස වැඩ කරනවා. නැත්තම් සමතයෙන් සමත ධානය සමාධි සමාපatti අභිඥා දක්වා මනස වැඩ කරන්න පටන් ගන්නවා. සංසාර පුරුද්ද අනුව. ඔතනදී තමයි භාවනාව ඉබේ වෙන්න පටන් ගන්නවා කියන්නේ. ඔතනදී අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. සිද්ධ වෙන දේ, මතුවෙන දේ දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔතෙන්ට එනකන් අර මුල් කාර්තුව තමයි අමාරුම ටික. හොද හොද මඩේ දම දමා වරද්ද වරද්ද අපි දිගින් දිගටම පුහුණුවේ යෙදෙන්න ඕනි ওই තැනට එනකන්. ඔකට දෙන උපමාව තමයි අර ඉස්සර මිනිස්සු ගින්දර ගන්න ගිනි ගානා දණ්ඩක් ඇතිල්ලුවා කියනවනේ. ඉතින් අපි ඔක අතුල්ලලා අතුල්ලලා අතුල්ලලා අත කකියනවා කියලා නතර කරාට පස්සේ වෙන්නේ මොකද්ද? අර රත් වෙච්ච ටික සීතල වෙනවා. ආයෙ පටන් ගන්නකොට ආයෙ අතුල්ලන්න ඕනේ. ඔහොම ඔහොම කාලයක් කරලා කරලා කරලා තමයි මේ මට්ටමට නිකන් එක දිගට මේ ගැම්ම කාගෙන අරන් යන්න පුළුවන්. එන්නේ එතනින් එහාට ඇත්තරම භාවනා කරන්න දෙයක් නැහැ. කෙරෙන භාවනාවක් තියෙනවා. විපස්සනාවේ ඉහළ පැතිකට. ඉතින් ওই තමයි ආතාප ගුණය. ඕකත් ඕක එකතු වෙන්න ඕනේ සතියට. ඒකෙන් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මේ කයෙහි සැබෑ ස්වરૂපය දකින්න තමයි අපි මේ ගුණ ටික හදාගන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ කාරණේ ගැන ඔබට වැටහීමක් එන්නේ නැති. අපි ඊතුරු වීඩියෝ වලින් ඊතුරු කාරණා ගැන කතා කරමු. තෙරුවන් සරණයි.